අපිට තියෙන්නේ 40 වෙනි වගන්තියයි 35 වෙනි වගන්තියට අනුකූලද මේ තීරණය නැද්ද කියලා අහන්න. ඉතින් ඒක අපි වලට තියෙන එක ඒක අපි ඒක විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ඒක කරා නම් පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයෙන් අහන්න ඕනේ. වෙනත් විදියට පියවර ගත්තොත් මොකද්ද සිදු වෙන්නේ? ඒකට එහෙනම් ඒ වගකීම කඩා කප්පා ගන්න. අපිට කියන්න මොකද්ද ඕන අපිට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් අයින් වෙන්න කියනවද? විපක්ෂ නායකතුමාගෙන් අහනම් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් අයින් වෙන්නද? මේවා ක්‍රියාත්මක නොකරන්නද? දැන් අපිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අපට යුතුයකමක් තියෙන එක අනුගමනය කරන්න.